නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ මේ මොහොතේ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදාම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා බොහෝ දහම් කාරණා මිලිඳුරාජ ප්‍රශ්නය ඇසුරේ අපට විසඳා ගන්න මේ දහම් පිළිසඳර අනුමෝදන් වන්න පහුගිය අවස්ථාවල නොමදවම ඉඩකඩ ලැබුණා. ඉතින් අදත් ඒ සඳහා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. මිලිඳුරාජ රණන්ගේ විමර්ශන නුවණ ගඟක රැලි පරිද්දෙන් මතුවී එනවා. ඒ නිසාවෙන් බොහෝ වූ ප්‍රශ්න නාගසේන මහරහතන් වහන්සේ අභිමුව මතු කරනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ හිරු පරිද්දෙන් මේ ප්‍රශ්න මැඩලමින් මනාව දහමස් මතු කොට වදාළ ආකාරය තමයි මිලිඳුරාජ ප්‍රශ්නය සදාම් පිළිසඳරෙන් අපි අනුමෝදන් වන්නේ. ඉතින් ඒ සඳහා අදත් අපිට අවස්ථාව ලැබෙනවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් নমස්කාර කරගෙන මෙම වැඩසටහන ආරම්භ කරමු. අද දවසේ මේ උතුම් දහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ගොරලස් ගොමුවේ පදිංචි රිද්මා රන්වල මහත්මිය ඇතුළු කලන මිතුරන් පිරිසක් සහ පවුලේ ඥාතින් සියලු දෙනා විසින්. ඉතින් ඒ සදහවතුන්ගේ උතුම් දායකත්වය අපි අනුමෝදන් වෙමින් අපි මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදාම් පිළිසඳර අද දවසේ ආරම්භ කරමු. ඒ පිණිස අප කෙරෙහි අපමණ කරුණාවෙන් මෙම අවස්ථාවට වැඩම කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි වැලිමඩ සද්දාසේන අපේ ස්වාමින්දයන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පාදාභි වන්දනෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි මිලිඳු රාජතුමන්ගේ පැන විසඳීම නිසා බොහෝ දහම් කාරණාම විමසන්න අපට ඒ පිළිබඳවම ඔබ වහන්සේට දේශනා කරන්න යෙදුනේ පහුගිය වැඩසටහන් කිහිපයකම අද දවසෙත් අපිට මේ අවස්ථාව ලැබෙනවා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන දහම් කතිකාවත දහම් පිළිසඳර මේ වාද නිවි එහෙමයි මේ වාද නිවි මේවා දහම් කතා කියන්නේ තේරුම් ගන්නම තමයි ප්‍රශ්නේ අහන්නේ මේ මූලික පරිච්ඡේදය. එහෙමයි. එතකොට තේරුම් ගන්නමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් අනිතක තමයි තේරුම් යනකල්ම අහනවා. ඊට පස්සේ අනුමෝදන් විය යුතු තැන අනුමෝදන් වෙනවා. ප්‍රතිප්‍රශ්න ඇසිය යුතු තැන ප්‍රතිප්‍රශ්න අහනවා. ඉතින් හරිය ලස්සන දහම් කතාවක් මේ යන්නේ. එතකොට අපි කලින් කරපු වැඩසටහන් වලදී ටිකක් විඥානය ගැන, මනෝ විඥානය, චක්කු විඥානය, සංස්කාර ඒවා ගැන කතා කළා සමහර අයත් ඉතින් ඒ කොටස් ටික ටිකක් අමාරු වෙන්න ඇති. නමුත් දැන් ගියේ පාර අපි කතා කළා ඇස කන නාසය දිවකය කියන ආයතන පහේ විඥානේ හට ගන්නකොට ඒ කියන්නේ ඒ වගේ යමක් දකිනකොට අහනකොට රස දැනගන්නකොට ගන්ධ සුවඳ දැනගන්නකොට පහස දැනගන්නකොට ඒකත් එක්කම මනස පිහිටනවා ඒකේ ඉතින් ඒ නිසා ඒවා ඉගෙන ගනිද්දී තේරුම් ගන්න ඕන එකක් තමයි මනස සංවර කරන්නේ කොහොමද? ආයත සංවර කරන්නේ කොහොමද? මොකද මේකේ තියෙන වැඩපිළිවෙල එපා තේරුම් ගන්න. එතකොට අපි මෙහෙම හිතන්නකෝ ඒ කියන්නේ අපි ටැංකියක් සුද්ධ කරන්න ඕනේ නම් ඒ ටැංකියෙන් වතුර යන හැටි දැනගන්නත් ඕනේ එන හැටි දැනගන්නත් ඕනේ. ඉස්සෙල්ලා කරන්න ඕන දේ මොකක්ද කියලාත් බලන්න ඕන. අපි ටැංකියක් සුද්ධ කරන්න ඕන වෙලා ටැංකියෙන් මේ යන වතුර යන අපි කියන වැල් තියෙනවනේ ඒව වහලා එන එක ඇරලා තිබුණොත් එහෙම ටැංකිය හොදා ගන්න බෑ. ඒක ඉස්සෙල්ලා කරන්න ඕනේ අර වතුර එන එක වහලා ඊට පස්සේ යන එක ඇරිය ගමන් ටැංකිය හිස් වෙනවා. එතකොට ඒ ක්‍රියාව අපි කළේ අර ඒකේ තියෙන સિદ્ધාන්තය දැනගත්ත නිසා. ඒ වගේ තමයි ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය දැනගන්න ඕන මේ ඉන්ද්‍රියන් සංවර කරන්න. සහ මනුෂයාගේ ජීවිතය තේරුම් ගන්න. දැන් ඒකට මම උදාහරණයක් ගත්තේ පොඩි ළමයෙක්ගේ හොඳ හිතක් හදන්න නම් ඒ ළමයාට හොඳ හිතක් හදන්න බලපානවා රූප ශබ්ද ගන්ධ රස. එයාට ලැබෙන රූප ශබ්ද ගන්ධ රස. එයා ඉඳුරංගෙන් ලෝකේ හා එකතු වෙන ස්වභාවය එයාගේ හිතට බලපානවා. එහෙමයි. නේද? ඉතින් ඒ ඒකෙන් ඉගෙන ගන්න ඕන. ඒ වගේම ඉන්ද්‍රියන් සංවර කරගන්න විදිය. ඉතින් ඒ විදිහට ඒ කරුණු තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියාපටිපාටිය ධර්මයෙන් ඉගෙනගෙන. ඉතින් ඒකත් එක්ක නිරුදු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ඊළඟ අහන ප්‍රශ්නේ අපි අද සාකච්ඡා කරමු. ඒකට ගොඩාක් අයට මේ ධර්ම ඉගෙන ගන්න අවස්ථාව සැලසෙන නිසා අවශ්‍යයි ස්වාමීනි. ඉතින් ඒකයි කියනවා දැන් අර මනසත් මනසේ ඇස කන නාසය දිව කය කියන ආයතන පහේ විඥානයත් එක්ක තමයි මනස ඊළඟට වැඩ කරනවා. එහෙමයි. ඒක මේක වේගෙන් වෙන එකක්. ඒකට උදාහරණයක් වොත් සල්ලි ගණන් කරන කෙනෙක් වේගෙන් ගණන් කරනවා සමහරට වෙන වැඩක් කරන ගමන්. ඒ වගේ තමයි වේගෙන් හිත වැඩ කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඒ ආයතන වලින් වැඩ කරද්දී. එතකොට මේක පුරුද්දට යනවා. වාහනයක් ගිය පාර තියෙනකොට ඊළඟ වාහනේත් ඒ පාරම යනවා වගේ. වගේ පුරුද්දෙන් පුරුද්දටම මේක වැඩ කරනවා. ඒ නිසා වේගෙන් සිද්ධ වෙන නිසා හොයන්න බෑ කෙනෙකුට. ඉතින් ওই කරුණු කතා කරගෙන ඉද්දී අපි මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා යම් තැනක මනෝවිඤ්ඤාණය උපදීද ස්පර්ශයත් වේදනාවක් එතන උපදිනවාද මනෝ විඥාන ඉපදුනොත් එතන ස්පර්ශයයි ඊළඟට වේදනාවයි උපදිනවද ඊට පස්සේ රජතුම මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා එසේ රජතුමනි යම් තැනක මනෝ විඥානෙ උපදිනවද ස්පර්ශයත් විඳීමත් අරමුණු හඳුනා ගැනීමත් ඒ පිළිබඳව චේතනා ඇතිවීමත් ඒ ගැන විතර්ක ඇතිවීමත් යලි යලි කල්පනා කිරීම කියන්නේ ਵਿਚාර කිරීමත් සිදුවේ ඒ සියලු ධර්මයන් එතන ක්‍රියාකාරී වෙන්නේ ස්පර්ශයේ මුල් කරගෙනය. මනෝ අපි කියමු ඇහි රූපේ ඇහින් රූපයක් දැක්කට පස්සේ එතනම මනෝ විඥානය ඇති වෙනවනේ. එහෙමයි. ඒ මනෝ විඥානය ඇති වෙච්ච ගමන් මනසෙන් ඒක ස්පර්ශ කරගන්නවා. ඒ විදිහට මනසෙන් ස්පර්ශ වුණාට පස්සේ වේදනා සංඥා චේතනා ඊළඟට විතක්ක ਵਿਚාර ඒ කියන්නේ ඒකෙන් හිතින් හිත හිතා ඉන්නේවා දැන් රූපය අධ්‍යා බලාගෙන ඒ රූපය දිහා බලපු එක අයිති ඇහැටනේ. ඊට පස්සේ රූපය ගැන හිත හිතා ඉන්න එකයි ඉති හිතටනේ. හිත පවරා ගන්න සාරයක් නේද ස්වාමී? ඒ හිත ඒක ඇදලා ගන්නවා ඊට පස්සේ. අවසරයි ස්වාමී. හිත ඒක ඇදලා හිතෙන් තමයි ඊටු ටික වැඩ කරන්නේ. විතක්ක, ਵਿਚාර හඳුනා ගන්න දේවල්. දැන් මේවා මේ විතක්ක, ਵਿਚාර හඳුනා ගැනීම, වේදනා කියලා කියනකොට මේවා ඉදිරියට විස්තර වෙනවා. එතකොට ඒ නිසා ඔබට තේරුම් ගන්න පහසු වේවි. එතකොට මේ ඇහෙන් රූපයක් බලනකොට එතනම මනස වැඩ කරනවානේ වැඩ කරනකොට ඒ මනස ස්පර්ශ වෙනවා. ඉතින් මෙතන අහනවා නාගසේනියන් වහන්සේ ස්පර්ශයේ ස්වභාවය මොකද්ද? දැන් මේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනවා කියනවනේ ඒකේ ස්වභාවය. මේ ස්පර්ශ වෙනවා කියන එකේ ස්වභාවය කියනවා මහරජාණෙනි ස්පර්ශ කිරීමේ ස්වභාවය ස්පර්ශයයි. ස්පර්ශ කිරීමේ ස්වභාවය ස්පර්ශයයි. ස්වාමීනි උපමාවකින් කියන්නේ. කියනවා මහරජාණෙනි බැටළුවෝ දෙන්නේ පොර බදිනකොට ඔවුන් අතරින් එක් බැටළුවෙක්ව දත යුත්තේ ඇස වශයෙන්. දෙවෙනි බැටළුවා දත යුත්තේ රූපේ වශයෙන්. ඔවුන් එකට එක පැටලීම දත යුත්තේ ස්පර්ශය වශයෙන්. ඇහැයි රූපයයි එකතු වෙන එකට කියනවා ස්පර්ශය කියලා. දැන් මම ඔබ දෙස බලනවා කියන්නේ මගේ ඇහැට ඔබ නැමැති රූපය එකතු වුණා. ඒ එකතු වෙච්ච ස්වභාවයද කියනවා ස්පර්ශය කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ කනට ශබ්ද එකතු වෙච්ච ස්වභාවයද කියනවා ස්පර්ශය කියලා. දැන් අර එළුව දෙන්නෙක් එකතු වෙනකොට ඒ අම් දෙකෙන් ඇන ගන්නවා. එතකොට එළුව දෙන්න ඇහැයි රූපයයි විදිහට ගත්තොත් එහෙම අර එකතු වෙන එකට කියනවා ගස්තනේට මේ ස්පර්ශය කියලා. ඊට පස්සේ අහනවා ස්වාමීනි තව උපමාවක් කියන්න. කියනවා රජතුමනි අත්පොඩි ගහනවා. අත්පොලසන් දෙනකොට එක අතක් දකින්න ගියා ඇහැ විදියට. මේ උපමාවක්. අනිත් අත රූපේ විදියට. මේ දෙක එකට වදින එක ස්පර්ශයේ විදියට. එතකොට අපිට ස්පර්ශ වෙන නිසා තමයි රූපයක් පෙනෙන්නේ. ස්පර්ශ වෙන නිසා තමයි ශබ්දයක් ඇහෙන්නේ. ස්පර්ශය නිසා තමයි අපිට ගඳ සුවඳ දැනෙන්නේ. ස්පර්ශයක් වෙන නිසා තමයි රසය දැනෙන්නේ. ස්පර්ශයක් වෙන නිසා තමයි පහස දැනෙන්නේ. එතකොට ඒ දැන මනස පීඩන නිසා මනසෙත් ස්පර්ශය හටගන්නවා. ඊට පස්සේ දේශනා කරනවා අනේ ස්වාමීනි තව උපමාවක් කියන්න. කියනකොට කියනවා තාලම් පොටවල් දෙකක් එකට තට්ටු කරනකොට එක තාලම්පටක් ඇහැ විදියට ගත්තොත් අනිත් තාලම්පට පෙති දෙක ඇහැයි රූපයයි විදියට ගත්තොත් මේ දෙක එකට වදින එක තමයි ස්පර්ශය. එතකොට ස්පර්ශ වුණා කියලා කියන්නේ ඇහැට රූපේ පෙනුණා. කනට ශබ්දේ ඇහුණා. ඒක ස්පර්ශ වෙන ස්වභාවය තමයි ස්පර්ශය. එතකොට මේ බුද්ධ ශාසනේ ඔබ ධර්මයේ ඉගෙන ගන්නකොට කොතන හරි පස්ස කියන වචනේ යෙදුනොත් ස්පර්ශය කියන වචනේ යෙදුනොත් ඒකේ අර්ථය තමයි එතන එකතු වුණා. ඇහැයි රූපය විඥාන එකතු වුණා. කනයි ශබ්දය විඥාන එකතු වුණා කියන එක. ඒ නිසා මේ වචනවල අර්ථ මතක තබා ගැනීම ඔබට ගැඹුරු ධර්ම ඉගෙන ගැනීමේදී හරි ಉಪකාරී වෙනවා. ඒකට අපිට මේ මිනුඳු රාජ ප්‍රශ්නෙන් හරි උපකාරයක් ලැබෙනවා. මොකද මේ මිනුඳු රජුරෝ එක වචනයක්වත් අත්හරින්නේ අර්ථය දැනගන්න නැතුව. මේක නම් අපූර්ව දහම් කතාවක් සහ අපූර්ව ධර්ම ඉගෙන ගැනීම අන්නේ මේ ශාසනයේ තියෙන තුරාම පසු ශ්‍රාවකයාට උපකාර පිණිස නේ ස්වාමී බොහෝ දෙනාට දැන් මේ හැකියාව මහත්ය අපිටත් නැහැ ඒකට හේතුව තමයි සමහර වෙලාවට අපිට සූත්‍ර දේශනාවල කියවගෙන යනකොට සමහර වචන තේරෙන්නේ නැත්නම් එනවා එහෙමයි එහෙම තේරෙන්නේ නැතකොට අපි සමස්තයක් වශයෙන් අර සූත්‍රයේ අර්ථය ගන්නවා අර වචනේ පිටිපස්සේ යන්නේ නැහැ එහෙමයි නමුත් අර මෙතනදී නාමේ මිලිඳු රජුගේ දහම් අධ්‍යයනයේ හරීම වෙනස්. වචනෙන් වචනේ වචනෙන් වචනේ අර්ථය ඉගෙන ගන්නවා. ඒකට හේතුවක් වෙන්න පුළුවන් ඒ කාලේ ශ්‍රවණ මාධ්‍යන්නේ තිබ්බේ ධර්ම ඉගෙන ගන්න එක. එහෙමයි. කනට අහලා ඉගෙන ගන්න කන්නේ. එතකොට ඒ වෙලාවේ ඇහුවොත් තමයි ඉතින් නැත්තම් ඒක එතනින් ගිය ගමන් ආය ඒ කතාව හිතෙන්නේ නැහැ දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපිට දැන් මේක මෙතනින් මිස් වුණා දැන් පොතෙන් බලන්න පුළුවන් නේ. දැන් සමහරවිට මේකම කොහේ හරි වෙනම නාට්‍යයක් ගියොත් හරි සමහරවිට ආමේලඳු රාජ ප්‍රශ්නේ අදහන්න ඕනේ ඔය කොටස අපි පොතෙන් බලමු ඊළඟ කාරණාව පුළුවන් කියලා ඒක මිස් කරනවා මොකද ඒකට පුළුවන් එහෙම නැත්නම් මේ වෙලාවේ අපිට මේ POTV වලින් නැත්නම් ඩයලොග් වලින් අපිට ආපහු රිවයින් කරලා අහන්න පුළුවන් කියලා නේද ඉතින් මේ විදිහට හරි මේ එයාව එතනින් මෙහෙ වෙනවා. ඉතින් ඒ වගේ මේ ඉස්සර නෑ ඉස්සර තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණ මාධ්‍යයෙන් ඒ වෙලාවේ මේකේ අර්ථය ඉගෙන ගන්න. පස්සට කල් දාන්නේ. ස්වාමීන් තව කාරණාවක් මේ සිත් පහළ වුණා ස්පර්ශය ගැන ඔබ වහන්සේ අපිට මතක් කරලා දුන්නේ. මේ උපමා කිහිපයක් සඳහන් වුණා ස්වාමීන් මේ ස්ථානේ. මේ භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශය ගැන මතක් කළ දේශනා කළ උපමා මතක් කරන ස්වාමීන් වහන්සේ. ඔව් භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශය කියන්නේ මහත්ය ඇහැට පේන රූප පේනනවා. දැන් මේ අපිට පේනවනේ. ඒතර මහත්යා පේන්නේ නැතුව ඇහෙන්නේත් නැතුව ගන්ධ සුවඳකුත් දැනෙන්නේ නැතුව රසයකුත් දැනෙන්නේ නැතුව සිතිවිල්ලකුත් හිතට ස්පර්ශ වෙන්නේ නැතුව මොහොතක් තියනවාද? එහෙම නැහැ. එහෙම නැහැ. කොහෙන් හරි ස්පර්ශ වෙනවා. ඒ ඕකට භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් පදාලා. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව තමයි හැම ගහපු ගවයා. ගහම ගවේ කියනවා හැම ගහලා. ඉතින් මේ හැම ගහපු ගවයාට පණ තියෙනවා. මෙයා මොකද කරන්නේ? මෙයා දුවගෙන ගිහිල්ලා වේදනාවට වතුරට පයින්නවා. වතුරට පයින්නකට වෙන්නේ මොකද්ද? වතුරේ ඉන්න ප්‍රාණීන් ඇවිල්ලා මාළු ඇවිල්ලා අර හැම ගහපු ගව යට කොට කොටා කනවා. ඒතර මෙයා ගොඩට එනවා. ගොඩට එනකොට ගොඩ ඉන්න මැස්සෝ සත්තු ටික අර හැම කනවා. මෙයා ගිහිලා ගහකට හේතු වෙනවා. ඒතර අර ගහේ ඉන්න සත්තු ටික යාව කනවා. ඒකේ කොයි හරි ගුලකට යනවා. ඒකේ ඉන්න සත්තු ටික කනවා. මෙයාට ගැළවිල්ලක් නෑ. ගැළවෙන්න තැනක් තියනවද? ගැළවෙන්න බැහැ නේද? ගැළවෙන්න බෑ. ස්පර්ශය කියන එකෙන් ගැළවෙන්න බෑ. ස්වාමීනි දැන් යම් මොහොතක අපිට මේ ඇහැ වහලා හරි සංවර කරගත්තයි. නමුත් මේ කන කොහොමවත් පරිස්සම් කරගන්න බෑ මේ උපෝසතය ආදී සිල් සමාදන් වුණ අවස්ථාවල මේ සින්දුවක් හරි ගීතයක් හරි ඇහෙන එකෙන් වෙයි. නෑ නෑ මෙහෙම නෙමෙයි. ඒ ඒකත් මේ විදිහට තේරුම් ගන්නවා. කනත් වහ ගන්න පුළුවන්. එහෙමයි. කනට මේ අපි කියමු මොකක්ද අර මොකක්ද පුළුන් කුලි දෙකක් දාගත්තා කියන්නේ. එහෙමයි. කනත් වහන්න පුළුවන්. නහයත් වහ ගන්න පුළුවන්. කටත් වහ ගන්න පුළුවන්. හිත එහෙමයි ස්වාමී. හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. හිත. ඒ නිසා අපිට මේ අල්ලගන්න බැරිම තැන හිත. නැත්තම් ඇස් දෙක වහලා කන් දෙක වහගෙන නාය වහගෙන කට වහගෙන ඉන්න පුළුවන්. ඉතින් නමුත් හිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හිත කොහේ හරි ස්පර්ශ වෙනවා. ස්වාමිනේ භාවනා අරමුණක් හිතට ලබා දුන්නාම මොකද වෙන්නේ? භාවනා අරමුණක් හිතට ලබා දුන්නාට පස්සේ අර ඇහෙන් පැනපු හිත කනෙන් පැනපු හිත නායෙන් එළියට පැන පැන හිටපු හිත දිවෙන් එළියට පැන පැන හිටපු හිත කයෙන් එළියට පැන පැන හිටපු හිත අභ්‍යන්තරයේම එකඟ වෙනවා අභ්‍යන්තරයේ අරමුණකම රඳවා ගන්නවා එතකොට ඒ සිතේම හිත එකඟ වෙලා සමාධිය දක්වා හිත වැඩ කරනවා ඒ විදිහ තමයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙතනදී නාගසේන මහරහතන් වහන්සේ ගැන හරියට සතුටටපත් වෙන අර ස්පර්ශ වීම විස්තර කරපු හැටි. එතකොට අහනවා ස්වාමීනි ඊළඟ ප්‍රශ්නේ අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ විඳීම කුමන ස්වභාවයෙන් යුක්තද විඳිනවා කියන එක කොයි වගේ එකක්ද? කියලා අහනවා. ඊට පස්සේ කියනවා විඳින් විඳීමේ ස්වභාවය විඳීමයි. විඳිනවා කියන එකේ අර්ථෙත් විඳීම තමයි. අත්දකින්න ස්වභාවය ඒක තමාට ප්‍රත්‍යක්ෂ වෙන ස්වභාවය. ඊට පස්සේ කිව්ව උපමාවක් කියන්න ස්වාමීනි. කිව්ව පුරුෂයෙක් රජතුමාගේ රාජකෘත්‍ය ඉතා හොඳින් ඉෂ්ට කරනවා. ඒට සතුටු වෙන රජුරෝ සැලකිලි සම්මාන දෙනවා. ඊට පස්සේ මෙයා පස්සේ කාලේ පංචකාම ගුණයෙන් සතුටු වෙවි ඒවා පිරිවරාගෙන වාසය කරනවා. එයාට මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා. මේ තමයි මා කලින් රජතුමාට හොඳින් සේවය කළා. රජතුමා මට සතුටු වෙලා සැප සම්පත් දුන්නා. මම දැන් ඒ සැප සම්පත් විඳිනවා. එහෙමයි. අර සැප සම්පත් දුක් විඳිනවා මම. ආනේ භුක්ති විඳිනවා කියන එක විඳිනවා කියන එක තමයි කිව්ව වේදනාවක් කියන්නේ. තවත් විස්තර කළොත් එහෙම යම්කිසි කෙනෙක් කුසල් දහම් කරලා දෙව්ලෝ උපදිනවා. ඒතර යා දිව්‍ය රාජා දිව්‍ය සැප සම්පත් විඳින ගමන් කල්පනා කරනවා මම මනුස්ස ලෝකේ සැප සම්පත් මේ පින් දහම් කුසල් දහම් රැස් කරගත්තා. ඒකේ විපාකයක් විදිහට ඔව් ඒකේ විපාකයක් විදිහට මම මේ දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මම මේ ගොඩාක් සැප විඳිනවා කියලා මේ සැප විඳීම අත්දකින්නය. එතකොට ආන්න ඒක තමයි කිව්වා විඳිනවා කියන්නේ. ඒ වේදනාව තමා කරා පැමිණෙනවා. ඒ කියන්නේ අත්දකින්නවා විඳිනවා කියන එක. ඇහෙන් රූපයක් බලලා ඒක වින්දනය කරනවා. ඒකනේ මේකේ තියෙන්නේ වේදනාව. ඒතකොට වේදනාව කියන එක එක්ක සැපසහගත වෙන්න පුළුවන්, එක්ක දුක්සහගත වෙන්න පුළුවන්, සැප දුක් රහිත විඳීමක් වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි එතන වේදනාව ගැන විස්තර කරන්නේ. ඒතකොට ඔබ දැන් ධර්ම ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේ බුද්ධ ශාසනය යම් තැනක වේදනාව කියන වචනේ යෙදුනොත් ওই ක්‍රමයට තේරුම් ගන්න වේදනාව කියන්නේ විඳිනවා කියන අදහසින්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ රජුර වහනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ සංඥාවේ ස්වභාවය කුමක්ද? සංඥාව කියන්නේ දැන් අපි සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සංඥාවක් එනවා. ඊළඟට ඇස ගැන ඉගෙන ගන්නකොටත් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සංඥාවක් එනවා. ඊට පස්සේ තව තියෙනවා අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා කියලා සංඥා. එතකොට මේ සංඥාව කියන වචනයක් හදනවානේ මේ බුද්ධ ශාසනේ. ඊට පස්සේ දැන් මෙතන මේ අහනවා මේ රාජ්‍යරු සංඥාව කියලා කියන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය. මහරජාණෙනි හඳුනා ගැනීමේ ස්වභාවය සංඥාවයි. හඳුනා ගන්න එක. කොහොමද හඳුනා ගන්නේ? නීල වර්ණය හඳුනා ගනි, කහ වර්ණය හඳුනා ගනි, රක්ත වර්ණය හඳුනාගනි, සුදු වර්ණය හඳුනාගනි, මදටිය පැහැ හඳුනාගනි. මහරජාණෙනි ඔය ආයුරින් හඳුනා ගැනීමේ ස්වභාවය සංඥාවයි. දැන් විඥානය කියන්නේ මහත්ය රූපේ පෙනෙන එක. ඒ රූපේ මේ මේ පාටයි උස දිග පල්ල ඒවා හඳුනාගන්නේ සංඥාවෙන්. පෙනෙන එක තමයි විඥානයේ කෘත්‍යය. මේ ಗುಣ වශයෙන් වැඩි වශයෙන් පෙන්නලා දෙන එක ಗುಣ වශයෙන් කියලා කිව්වේ මේ Uh, මේ මේ ගස මිටි මේක පොල් ගහක් ඔව් ඒකේ හැඩතල සංඥා පාට ඒ ඔක්කොම සංඥාවෙන් තමයි තීරණය කරන්නේ සංඥාව කියන්නේ හඳුනා ගන්නවා ඊළඟට අපි දැන් රූප වෙන්නේ මේ විඥාණයට එහා ගිය දෙයක්ද සංඥාව විහාගිය දෙයක් නෙවෙයි විඥාණය උපකාර දෙයක් විඥාණයට උපකාර දෙයක් නෙවෙයි විඥාණය නිසා ඇහැයි රූපය විඥාන එකතු වීමනේ ඇහි ස්පර්ශය ස්පර්ශය නිසා සංඥාව හටගන්නවා එතකොට සංඥාව කියන එක උපැද්දීමෙහිලා විඥානේ වැඩ කරනවා. දැක්කේ නැත්නම් හඳුනාගන්නේ කොහොමද? නේද? ඒ වගේ ඊට පස්සේ කියනවා එයා දැන් අර පාට වශයෙන් හඳුනාගන්න එක විස්තර කරනවා. ඊළඟට කියනවා මහරජාණෙනි රජුගේ භාණ්ඩාගාරික කෙනෙක් භාණ්ඩාගාරයට ඇතුල් වෙනවා. ඔහු නිල්, කහ, රතු, සුදු, මඳටි ආදී අනේක වර්ණයන්ගෙන් යුතු රාජ පරිහරණ භාණ්ඩ දැක ඒවා හඳුනාගනි. රාජ පරිභෝග බහන්න දැකලා ඒවා හඳුනා ගන්නවා. මහරජාණෙනි ඔය ආයුරින් හඳුනා ගැනීමේ ස්වභාවය සංඥාවයි. දැන් මේක නලල් පටය, මේක බඳ පටය, මේක උරමාලය, මේක වලල්ල, මේක මුද්ද කියලා හඳුනා දකින්න එක විඥානයි. ස්පර්ශෙත් එක වෙන්නේ. මේ මේ දේ කියලා තේරුම් ගන්න එක හඳුනා ගන්න එක සංඥාවටයි තියෙන්නේ. දැන් අපිට ඇහැට රූප පේන එක රූප ස්පර්ශයනේ. ඒතර මේ අම්මා, මේ තාත්තා, මේ අයියා, මේ අක්කා, මේ නංගි, මේ දුව, මේ පුතා කියලා වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නේ සංඥාවයි. ආන්න සංඥාව කියලා කියන්නේ ඕකද? එහෙම තමයි මේක විස්තර වෙන්නේ. ඔබට උපකාරයි මේ සංඥාව කියන එක තේරුම් ගන්න තියෙන එක. ඊළඟට අහනවා චේතනාව. ස්වාමීනි නාගසේනයන් වහන්සේ චේතනාවේ ස්වභාවය කුමක්ද? මහරජාණෙනි චේතනා පහල කරන ස්වභාවයේ චේතනාවයි. සිතවිලි පහල කරන එක. සිතෙන් යමක් විශේෂයෙන් සකස් කරන ස්වභාවය චේතනාවයි. සිතෙන් යමක් හදලා දෙනවා. ඉතින් මේ කියන්නේ කර්මය කියන එකට. චේතනාව. චේතනාව කියලා කියන්නේ කර්මයද? ස්වාමිනී උපමාවක් වදාරලා දෙන්න කියනවා. ඊට පස්සේ විස්තර කරනවා මහරජාණනි කිසියම් පුරුෂෙක් භයානක විසාක් විශේෂයෙන් සකස් කොට තමාත් පානය කරයි. අන් අයටත් පානය කරන්න දෙයි. ඒ හේතුවෙන් තමාත් දුකටපත් වෙනවා අන් අයටත් දුකටපත් වෙනවා. මහරජාණන් ওই විදිහටම තමයි අසම් පුජ්‍යලේ කකුසල කර්මයන් පිළිබඳ චේතනාවන් පහළකොට ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාතනං වූ නිරේ උපදී. ඔහුගේ ක්‍රියාව අනුව අකුසල් කළ යම් පිරිසක් ඇද්ද ඔවුනොත් කය බිඳී මරණින් මතු අපාය දුක්ගති විනිපාතනං උන්නීරේ උපදී දැන් ඕක තේරුම් ගන්නට දැන් පහුගිය කාලේ වෙච්ච මිලේච්ච ක්‍රියාව දිහා බලන්න යම්කිසි කෙනෙකුගේ ඉස්ලාම කෙනෙක්ගේ හිතේ ඇති වුණා මෙන්න මිනිස්සු මරන්න ඕන මේ මැරීමේ සුගතිය එනවා කියලා චේතනාවක් ඇති වුණා ඒ විස තමනුත් බිව්වා අන් අයටත් බොණ්ඩ දුන්නා. දැන් ඒ પરම්පරාව එනවා. පිරෙන්නේ නිරය. ඒකෙන් නිරේ පිරෙනවා. සුදු චේතනාව වරද්දා ගැනීමේ ස්වභාවබාන්ධ විපාක. චේතනාව වරද්දා ගැනීමේ විපාක. ඒ නිසා කාගේ හරි හිතේ ඇතිවෙච්ච සිතිවිල්ලක් නෙමේ චේතනාවක් නේ. මෙච්චර මේ මේ ලෝකේකම පැතිරි පැතිරි යන්නේ. මේක ඊළඟට මේව පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණ මේවා පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණේ ඔක්කොම චේතනාව පහල කළානේ. තමනුත් විනාශ වෙනවා අන් අයත් විනාශ වෙනවා. ඒතකොට චේතනාව කියන එක භයානක දෙයක්. නමුත් චේතනාව කියන එක ඇති වෙනවා. දැන් අර හඳුනා ගන්න දෙයට බුදුරජාණන් වහන්සේ උපමාවක් කිව්වා සංඥාව. අවශ්‍යයි. සංඥාවට බුදුරජාණන් වහන්සේ දුන්න උපමාව තමයි මේ මිරිඟුවක් වගේ. පායන කාලෙට රස්නේ වෙනකොට මේ පොළොවෙන් නලියනවා වගේ එකක් ඈත පේනවා. ඒක පේන්නේ වතුරක් වගේ. මුව ওই පිටිපස්සේ වතුර පිබහට දුවලා එතන නැතිකොට ආයෙ දුවනවා. ඒ වගේ තමයි හඳුනා ගන්න දේ. හඳුනා ගන්න දේ ඇත්තයි කියලා අපිට පේනවාට තියෙන්නේ වෙන දෙයක්. ඇත්ත නෙමෙයි දුස්සන. ඇත්ත නෙමෙයි. ඇයි මහත්තයා අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට අපිට අපේ හඳුනා ගැනීම ශිෂ්‍යත්ව පාස් වුණොත් හරි කියලා හිතුවා. ඒ සාමාන්‍ය පෙළ පාස් වුණොත් හරි කියලා හිතුවා. උසස් පෙළ පාස් වුණොත් හරි කියලා හිතුවා. ඉතින් මිනිස්සු හිතනවා විවාහ වුණාම හරි කියලා රස්සාවක් ගත්තාම හරි කියලා කෝ මිරිඟුවක් පිටිපස්සේ දුවනවා වගේ. දැන් චේතනාවත් ඒ වගේ චේතනාව කර්මය කියන එක කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ කිව්වා. අරටුවක් හොයාගෙන කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ. මනසේ අපිට ජීවත් වෙන්න ඕන මොකක් හරි ක්‍රමයක් ඕන කියලා මේ හිත හිතා මේක එක දේවල් කර කර යන්නේ. කෝ ඉතින් මිනිස්සු කොච්චර මැරෙනවද? ඒක මිනිස්සෙක්වත් නිට්ටියද, ස්ථිරද, ඉන්නවද? දමලා ගිහිල්ලා මේ හිතන ලෝකෙට නෙමෙයි යන්නේ. මහා ලොකුට පැලෑන් ගහගෙන ඉන්නවා මැරිලා පෙරේතෙක් වෙනවා. නිරේ යනවා එක්ක තිරිසන් ලෝකෙ උපදිනවා. ඉතින් ඒ නිසා මේ චේතනාව පතුරු ගහිල්ලක් වගේ අරටුවක් නැහැ. හිත හිතා ඉන්නවා තියෙන්නේ වෙන දෙයක්. හිතන්නේ යමක්ද සිද්ධ වෙන්නේ වෙන දෙයක්. ඉතින් ඒ නිසා චේතනාව ගැන ඒ විදිහටයි දැනගන්න ඕනේ කේල් ගහක් පතුරු ගහනවා වගේ කියලා. අවසානේ මොකවත් නැහැ. දැන් ඔබගේ ජීවිත දැන් වෙන වෙනම කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිත ඉස්සර ඉඳලා කොච්චර දේවල් නම් හිතුවද අද වෙනකොට මොනවද තියෙන්නේ අරටුවක් හොයාගෙන කේල් ගහ පතුරු ගහලා අරටුවක් නෑ වගේ පතුරු ගහලා අපි පතුරු ගැහුණා එකෝ කට ගැහ කැඩෙනකල් කියලා කියවලා කියවලා ඉවරයි එකෝ වැඩ කරලා කරලා ඉවරයි කුඹුරු කොටලා කොටලා ඉවරයි උදැල්ලෙන් ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සයා අර උදැල්ල හොල්ලන වාර ගාන ගණන් කරන්න බෑ. නේද? ගුරුවරයෙක් ගත්තොත් කියවන වාර ගාන ගණන් කරන්න බෑ. ඊට පස්සේ ළමයිනුත් ලියනවා. ඊළඟ රස්සාවල් කරනවා. එක එක දේවල් ඉතින්. අවසානයේ මොකක්වත් නැහැ. කීල් ගහක් පතුරු ගැහුවා වගේ. ආන්න මේ විදිහට තමයි මෙතන චේතනාව කියන එක විස්තර කරන්නේ කර්මයේ විදිහට. එතකොට අපේ නාගසේන මහරහතන් වහන්සේගේ ඊළඟට අහවා මිලිඳු රජතුමා ස්වාමීනි නාගසේනයන් වහන්සේ විඥානයේ ස්වභාවය කුමක්ද? එතකොට විඥානයේ ස්වභාවය කියන එකට අපේ නාගසේන මහරහතන් වහන්සේ දෙන උපමාව තමයි මහරජාණෙනි නගර ආරක්ෂකේ කතරමං හන්දියේ ඉඳගෙන නැගෙනහිර දිශාවෙන් එන පුරුෂයාවත් දකි. දකුණු දිශාවෙන් එන පුරුෂයාවත් දකි. බටහිර දිශාවෙන් එන පුරුෂයාවත් දකි. උතුරු දිශාවෙන් එන පුරුෂයාවත් දකි. ඒ විදියමයි මහරජාණෙනි පුජ්‍යලයා ඇසෙන් යම් රූපයක් දකිද විඥාණයෙන් ඒ විශේෂයෙන් දැනගනි. කනෙන් යම් ශබ්දයක් අසයිද විඥාණයෙන් ඒ විශේෂයෙන් දැනගනි. නාසයෙන් යම් ගන්ධයක් ආග්‍රහණය කරයිද විඥාණයෙන් ඒ විශේෂයෙන් දැනගනි. දිවෙන් යම් රසයක් මිදීද විඥාණයෙන් ඒ විශේෂයෙන් දැනගනි. කයෙන් යම් පහසක් ලබයිද විඥාණයෙන් ඒ විශේෂයෙන් දැනගනි. මනසෙන් යම් සිතුවිල්ලක් සිතයිද විඥාණයෙන් ඒ විශේෂයෙන් දැනගනි. මෙසේ මහරජාණන් විශේෂයෙන් දැනගන්න ස්වභාව විඥානයි විඥානයයි. ඒතකොට හතරමං හන්දියක කෙනෙක් ඉන්නකොට කොයි පැත්තෙන් ආවත් දැනගන්න අන්න පුජ්‍යලෙක් ආවා කියලා. ඒත් ඒ වගේ තමයි විඥානෙ. හතරමං හන්දිය ඉන්නවා කියන්නේ ආවරණය වෙන්න පැත්තක් නැහැ. හැම පැත්තම පේනවා. ඒ වගේ තමයි මේ විඥානයේ ස්වභාවය ඇහෙන් රූපයක් ඇහැ ඉදිරියට ආපු ගමන් දැනගන්නවා. කන ඉදිරියට ශබ්දයක් ආව ගමන් කනෙන් ශබ්දය දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රසය දැනගන්නවා. කයෙන් පහස දැනගන්නවා. මනසෙන් අරමුණු දැනගන්නවා. විශේෂයෙන් ඒක දැනගන්න ස්වභාවය. අර සියල්ල අතරින් ඒකම. දැන් ශබ්ද ශබ්දයේ ඇහෙද්දි ගඳ සුවඳ තියෙද්දි කෙලින් රූපේ විතරක්ම ඇහෙන් ඉලක්ක කරලා දැනගන්න එක ඇහි විඥානය. රූප ශබ්ද ගන්ධ රස ගොඩාක් තියෙද්දි කනෙන් ශබ්දෙම විශේෂ කරලා දැනගන්න එක සෝත විඥානය. රූප ශබ්ද ගන්ධ පහස සහිත මේ ලෝකේ අර ගඳ විතරක්ම නහයෙන් ඉලක්ක කරලා ගන්නවනේ. ඒකට රූපේ ගන්න නැහනේ. ආයේකන් විඥානය. දැන් හතරමං හන්දියේ ඉන්න කෙනා රූප හතරම එකපාර දකින්නේ හැරෙන පැත්තින් දකිනවා. ඒ වගේ තමයි ඇහැටද යොමු වෙන්නේ මානසිකාරය. ඒකෙන් විඥානය උපදිනවා. ඒ විදිහට මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒක විඥානය ගැන ඒ විදිහට විස්තරය තියෙන්නේ. ඉතින් මේ කරුණ විස්තර කරනකොට රයිතුමා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. චේතනාව විඥානය සංඥාව ආදී මේ උතුම් දහම් කාරණා විස්තර විභාග වෙනවා අද දවසේ. මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳරේ අපි මේ පින්න ස්වාමීන් වහන්සේට පින් දීලා මේ කාරණා තවදුරටත් දැනගන්න සතුටේ අවසරයි ස්වාමී. ඔව් ඊළඟට රජතුමා අහන්නේ මේ විතර්කයේ ස්වභාවය. එහෙමයි ස්වාමී. එතකොට අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ විතර්කයේ ස්වභාවය කොමක්ද? අපේ නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා මහරජාණෙනි කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි. කල්පනා කරනවා ඒකේ පිහිටලා ඉන්නවා. ඒක තමයි විතක් මේ විතක් විතර්ක කරනවා කියන්නේ. විතර්ක කරනවා කියලා කියන්නේ. ස්වාමීනි උපමාවක් වදාළ මැනව. මහරජාණන් ලී වඩුවෙක් මනාකොට සකස් කළ දැවය අදාළ සංදීහි පිහිටවයිද ඒ විදිහටම තමයි කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි. ලී වඩුවේ හොඳට සකස් කරපු ලීයක් අරගෙන අර මේ සම්බන්ධ කරනවා අපි කියන්නේ ජොයින්ට් කරනවා ඊට පස්සේ ඒ විදිහට තමයි කල්පනා කරන ස්වභාවය අර ඒ ඒ මොකක් හරි අරමුණක් ආවට පස්සේ ඒ ඒ කල්පනාවත් එක්ක එකතු වෙනවා. යොමු වෙලා තියනවා කියන්නේ යොමු වෙලා තියනවා හිත හිතා විතර්ක කර කර ඉන්නවා කියලා කියන්නේ අපි. එහෙමයි. හිතෙන් හිතනවා ඒක. එහෙමයි. චේතනාවට සම්බන්ධයි ස්වාමීනි. ඒක චේතනාවට සම්බන්ධයි. එහෙමයි. චේතනාවට සම්බන්ධ එකක් මේක. විතර්කක. විතර්ක කරනවා කියන්නේ හිත හිතා ඉන්න එක. ඒ සිතිවිල්ලත් එක්ක ඒ අරමුණත් එක්ක සම්බන්ධ වෙලා යනවා. ඒකෙම පවතින. ඊට පස්සේ විතර්ක කරනකොට ඒකම හිතේ වැඩ කරනවා. ඒකනේ තියෙන්නේ දැන් බය අරමුණක් આવුත් ඒකම වැඩ කරනවා. රාග අරමුණක් આવුත් ඒකම වැඩ කරනවා. තරහ අරමුණක් આવුත් ඒකම හිත හිතා ඉන්නවා. ඒක විතක්කේ ස්වභාවය. ඊට පස්සේ තියෙනවා විචාරයේ ස්වභාවය කුමක්ද? විතක්ක ਵਿਚාර කියන්නේ. ස්වාමීනි නාගසේනයන් වහන්සේ ਵਿਚාරයේ ස්වභාවය කුමක්ද? මහරජාණෙනි නැවත නැවත කල්පනා කිරීමේ ස්වභාවය විචාරයයි. ස්වාමීනි උපමාවක් වදාළ මැනව. මහරජාණෙනි ලෝහ තැටියකට මිටියකින් ගැසූ විට ශබ්දයේ දෝංකාර දෙමින් යලි යලි ශබ්ද නගමින් පිට වී යයි. මහරජාණෙනි ලී මිටියෙන් ලෝහ තැටියට ගැසීම යම් බඳුද ඒ පරිද්දෙන් විතරකේ දත යුතුය. එයින් නිකුත් වන ශබ්දේ රාව ප්‍රතිරාව දෙමින් තිබේද. ਵਿਚාරේ දත යුත්තේ ඒ අයුරින්ය. එතකොට යම්කිසි අරමුණකට හිත ගන්නවා. ඒක විතක්ක. ඒක නැවත නැවත හිතන එක ਵਿਚාර. ඒක මේ වගේ. අපි කියන් හිතන්නකෝ භාවනාවක් කරනවා කියලා. අපි මෛත්‍රී භාවනාව හරි ආනාපාන සති භාවනාව හරි කරනකොට ආස්වාස ප්‍රාස්වාසය කියලා දැන් මේ හිතනවා. ඒකට ආස්වාස ප්‍රාස්වාස කියලා හිතන එක එහෙම නැත්නම් මෛත්‍රී අරමුණ හිතන එක හිතේ පවත්තන එක විතක්කයක්. එදවර මේකෙන් හිත පිටපයින්නවා. එදවර හිත පිටපයින්ට නොවේ නැවත නැවත අරගන්නවා. ඒ අරමුණටම අරගන්න. ඔව් ඒ ඒ අරමුණටම අරන් පවස්සනවා. ඒක ਵਿਚාරේ. එහෙමයි. දැන් අර කිව්වා වගේ ඒ අරමුණට ගන්න එක විතක්කේ. අරමුණේ පිහිටවන එක. ඔව් අරමුණේ පිහිටවන එක. ඊට පස්සේ ඒක නැවත නැවත මන හිතන එක ਵਿਚාරේ. දැන් අර ගන්ටාරෙට ලෝහ තැටියට ලීයෙන් ගහන එක විතක්කේ. ඒතර එකපාරක් ගහනකොට මේක නැවත නැවත නැවත යනවා. ස්වාමිනේ භාවනා මානසිකාරය පවත්වනවා කියන්නේම ਵਿਚාරය නැවත නැවත සිදු භාවනා අරමුණක් නැවත නැවත පවත්වනවා කියන්නේම විතක්ක ਵਿਚාර. හැබැයි ඒක විතක්ක ਵਿਚාර විදියට භාවනා අරමුණක් පැවැත්වෙන්නේ පළවෙනි ධ්‍යානෙ. පළවෙනි ධ්‍යානෙ දක්වා විතරයි. දෙවෙනි ධ්‍යානෙට යනකොට විතක්ක ਵਿਚාර නැතුව සමාධියෙන්ම අර අරමුණ පවත්වනවා. ඒක කොහොමද ස්වාමී විතක්ක ਵਿਚාර සංසිඳනවා කියලා කියන්නේ මොකක්ද? විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන්නේ දැන් අපි භාවනා අරමුණක් මනසට අරගෙන අපේ උත්සාහයෙන් මේ භාවනාව කරන්නේ. එහෙමයි ස්වාමී. ආනාපාන සති අරමුණ අපේ උත්සාහයෙන් තමයි ගන්නෙ අපි. ආස්වාස ප්‍රාස්වාසය අර නැවත හිත ඒකේ පවත්න්නේ අපේ උත්සාහයෙන්. එහෙමයි. ඒකෝට අපි තමයි ඒක විතක්ක ਵਿਚාර කර කර මේ භාවනා අරමුණ පවත්න්නේ. එතකොට ඒක ඒක අපි අපේ උත්සාහයෙන් ඒක පවත්නකොට ඒකේ හිත සමාධිමත් වෙනවා. එතකොට විතක් ਵਿਚාර සංසිඳුණා කියලා කියන්නේ ඒ භාවනා අරමුණ අපේ උත්සාහයෙන්ටත් වැඩිය අපි ඒ භාවනා අරමුණට හිත ගත්තට පස්සේ ඒක සමාධියෙන්ම පවත්න. ඒ කියන්නේ ඒකෙම හිත තියෙනවා පිටපණින් නැතුව. එහෙමයි. ස්වාමිනේ සමාධිය එතකොට බොහෝ උපකාරයි. සමාධිය බොහෝ උපකාරයි කියන්නේ සමාධියෙන් මේ මේ කුසල් දහම් ටික ඔක්කොම එකතු කරවා ගන්න. එහෙමයි. අර කැණි මණ්ඩල පරා පරායනාවක් කියදුනානේ. උපමාවක් කියදුනානේ. ශ්‍රද්ධාව වුණත් මහත්ය එක දිගට පවත්වාගෙන යන්න නම් ඒ පහදෙන කරුණ මනසේ එක දිගට තියෙන්න ඕන. එහෙමයි. නැත්නම් කාලයක් ශ්‍රද්ධාවන්ත කෙනා කාලෙකදී අසද්ධාවන්තයි. ඉතින් ඒකයි අර කැනිමල්ලට ගහන්න ඕන පරාල ටික කියලා කිව්වේ. ඕනම කුසලයක් දිගට පවත්වන්න නම් ඒක හේතු ඒ තුල ඒ අරමුණම නැවත පැවැත්වීමක් ඒකාග්‍රතාවයක් ඕන. එතකොට අර මෙතන විතක්ක ਵਿਚාර ස්වභාවය ඒ විදිහට විස්තර කරන්නේ. ඉතින් ඒ කරුණ අපි ඒ විදිහට දැනගන්න ඕන. ওই විදිහට තමයි මේ මේ වෙනකොට අර අපේ මිලිඳු රජතුමා අහා මේ අහන්න පටන් ගත්ත ගැඹුරු කාරණා ටික අවසන් වෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ ගැඹුරු කාරණා කියන්නේ ඒකට එකට එකක් සම්බන්ධයි. එහෙමයි. කලින් අහපු ප්‍රශ්නේ පස්සේ අහපු ප්‍රශ්නෙට සම්බන්ධයි. දැන් මෙතනදී රජතුමා ආපහු එකපාරම දැන් මේ හතරවෙනි නිබ්බාන වර්ගය කියන කොටසේ මේ විස්තරය එන්නේ. තවම මේ එක දිගට මේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා දානි වළඳලා ඉවර වෙලා. එහෙමයි සර්. ඒකවල මහත්තයා අපිට හිතා ගන්න අමාරුයි කොච්චර වෙලාවක් මේ දහම් සාකච්ඡාව තිබ්බද කියලා. හරි පුදුම ධර්ම සාකච්ඡා ඉස්සරට තිබිලා තියෙනවා. අද කාලේ ධර්ම සාකච්ඡාවක් පටන් ගන්න සමහර වෙලාවට පැයක් දෙකක් යනකොට අවසානයේ කාලගෝට්ටියක් වෙයි. ධර්මයේ පිහිටලා කලේ නැත්තම්. ඒකයි. දැන් අපි ඊළඟ ප්‍රශ්නෙත් එනම් කතා කරමු. අවසරයි ස්වාමී. තියෙනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ ධර්මයන් එකට එක් වී තිබෙද්දී එහි ඇති දේ වෙන්වෙන් කොට වෙන්වෙන් වශයෙන් පැහැදිලි කළ හැකිද? එනම් මේ ස්පර්ශයයි, මේ විඳීමයි, මේ සංඥාවයි, මේ චේතනාවයි මේ විඥානයයි මේ විතර්කයයි මේ ਵਿਚාරයයි කියලා. අන්න හරි ලස්සන ප්‍රශ්නයක්. දැන් අපිට පේන්නේ ඇහැට රූප පේනවා. ශබ්ද ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. අපිට ඕවනේ පේන්නේ. ඒ වුණාට මේ බණ පොතේ විස්තර වෙනවා වේදනා සංඥා චේතනා පස්ස විතක්ක විචාර කියලා ගොඩාක් කරුණු විස්තර කරනවා. එතකොට මේ ප්‍රශ්نين අහන්නේ ස්වාමින් නාගසේනයන් වහන්සේ මේවා අපිට වෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද? ඇහෙන් රූපයක් දැක්කා කිව්ව පමණින් වේදනා සංඥා චේතනා විතක්ක ਵਿਚාර මේවා වෙන් කරලා ගන්න පුළුවන්ද රූපේ දැක්ක පමණින්? ඊට පස්සේ අපේ මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි මේ ධර්මයන් එකට තිබෙන විට වෙන් වෙන් කොට වෙන් වෙන් වශයෙන් මේ ස්පර්ශයයි මේ විඳීමයි මේ සංඥාවයි මේ චේතනාවයි මේ විඥානයයි මේ විතරකයයි මේ ਵਿਚාරයයි කියලා පෙන්වන්න බෑ. දැන් අර මේ ඔබ මම ඇහුවේ අර විතක්කය ගැන කියනකොට අර චේතනාවට සමානයිද කියලා. එහෙමයි සමානයි. ඇයි අර සමාන බවක් තියෙනවනේ. එතකොට සමාහට විතක්ක ਵਿਚාර සමාන බවක් තියෙනවනේ. එතකොට ඒ වගේ අර සමාහට සංඥා විස්තර කරන්න යනකොට අපිට ඒක චේතනාව වගේ පේනවා. චේතනාව විස්තර කරන්න යනකොට ඒක සංඥාව වගේ පේනවා. ඉතින් ඒව විස්තර කරන්න යනකොට මේක විඥානය වගේ පේනවා. එතකොට ඒක වෙන්නේ මේක එහෙම මේ සාමාන්‍යයෙන් එහෙම විස්තර වෙන් කරන්න බෑ. කියනවා ස්වාමීන් උපමාවක් කියන්න කිව්වා. දැන් උපමාවෙන් කරුණු තේරුම් ගන්න පුළුවන්. මහරජාණෙනි ඕන උයන මිනිස්සු අරක් කැමියා රස නැති දෙයක් හරි රස තියෙන දෙයක් හරි ව්‍යංජනයක් සඳහා පිළියෙල කරනවා. ඒකට දී කිරි, ලුණු, ඉඟුරු, දුරු පහේ ඊළඟට මිරිස් වෙනත් රසකාරක මේවා දානවා. දාලා රසට කෑමක් හදනවා. ඒකවල ලුණු දාලා තවත් රස කරලා ගන්නවා. ඊට පස්සේ මේ මේ ව්‍යංජනේ හදලා ඉවර වුණාට පස්සේ මෙයා කල්පනා කරනවා මට මේ ව්‍යංජනේ දීකිරි රහ විතරක් වෙනම එන්න කියලා. ලුණු රහ විතරක් වෙනම එන්න, ඉඟුරු රස වෙනම එන්න, දුරු රස වෙනම එන්න, මිරිස් රස වෙනම එන්න කියලා අර දමපු එකේ රහ වෙන වෙනම ගන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මහරජාණනි ඒ ඒ රසයන් එකතු එකතු වී තිබෙන ව්‍යංජනේ රස වෙන් වෙන් කොට ඇඹුල් ගතිය හෝ ලුණු ගතිය හෝ තිත්ත ගතිය හෝ කටුක ගතිය හෝ කසට ගතිය හෝ මිහිරි ගතිය හෝ වෙන් වෙන් කොට දෙන්න පුළුවන්ද බෑ ස්වාමීනි ඒ සියලු රසයන් එකට එක් වූ වෑංජනේ රස ඇඹුල් ගතියට හෝ ලුණු ගතියට හෝ තිත්ත ගතියට හෝ කටුක ගතියට හෝ මිහිරි ගතියට හෝ වෙනත් වෙන් වශයෙන් ගෙනෙන්න බෑ එසේ නමුත් ඒ ලුණු මිරිස් ආදී ඇති ස්වභාවය අනුභව කරද්දී වැටහි හරිනේ දැන් මහන්තයා දාන ආහාරයක් ගන්දින් කෑමක් උයද්දී එක එක දේවල් දාලා දුරුපහේ කහ මිරිස් කුරුඳු ඉඟුරු යනම්මනම් ඔක්කොම ටික දාලා උයනවා. උයලා උයලා කෑම කනකොට අපිට මේ තුන පහ රස මෙහෙම වෙනම මිරිස් රස රස විතරක් වෙනම ලුණු රහ විතරක් රස විතරක් වෙනම ගන්න බෑ. නමුත් කෑම කනකොට තිත්තරා හරි එක රහක් වෙනම ප්‍රකටව දැනෙනවා. තේරෙනව නේද? ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධේ එක දෙයක් ප්‍රකටව මොකක් හරි දැනෙන්න පුළුවන්. නමුත් ඒක වෙන් වෙන් කරලා දකින්න එක ගන්න එක හරි අමාරුයි. දුෂ්කර දෙයක් කියලා මේ විස්තර කරන්න. මහරජාණෙනි එබඳුම තමයි මේ ධර්මයන් එකට තියෙනකොට වෙන් වෙන් වශයෙන් ගන්න එක ලේසි නෑ. මේක ස්පර්ශය, මේක විඳීම, මේක සංඥාව, මේක චේතනාව, මේක විඥානය මේක විතරකය මේක ਵਿਚාරය කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බෑ. ඒ අත්දකින විටදී ඒ ඒ ඒ දේට අදාළ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ප්‍රායෝගිකව මුහුණ දෙද්දී සංඥාවේ ස්වභාවය විතක්කේ ਵਿਚාරයේ ස්වභාවය චේතනාවේ ස්වභාවය සමහර තැන්වලදී එක එක කාරණා ප්‍රකට වෙනවා දැන් මේ සමාධියෙන් උනත් පංච උපාදාන ස්කන්ධේ විදර්ශනා කරද්දී එකක් තමයි ප්‍රකට වෙන්නේ ඒකෙන් තමයි අනිත් ඒවා අල්ලගන්න තියෙන්නේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ ඉතාමත් දුෂ්කර දෙයක් කළේ මේ එකට පවතින දේවල් දැන් මෙහි මහතය ඇහෙන් රූපයක් දැක්කා කිව්ව පමණින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයම හට ගන්නවනේ. ඊළඟට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් කිව්ව මුළු පටිච්ච සමුපාදයම හට ගන්නවානේ. ඊළඟට අර ස්කන්ධ ධාතු ආයතන මේ ඔක්කොම හට ගන්නවානේ. එතකොට මේ එක දෙයකින් මෙච්චර සංකීර්ණ දෙයක් තප්පරයක අසුරු තැනින් වෙද්දී මේවා වෙන් වෙන් කොට දැක්වාද බුදුරජාණන් වහන්සේ. ඒක තමයි ආශ්චර්ය අద్భుත කාරණේ. ඒක නම් පුදුම කාරණාවක්. ඊට පස්සේ මේ විදිහට දේශනා කරනකොට දැන් දහම් කරුණු තේරුම් ගන්නත් එක්ක නාගසේන මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතෙක් වෙලා ප්‍රශ්න ඇහුවේ කවුද? ඒ රජතුමා ඇහුවේ. රජතුමා ඇහුවේ. එහෙමයි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මහරජාණෙනි අර ලුණු රහ දැනෙනවා කියලා කතාවක් කියන්නේ. ඒ වගේ අහනවා මහරජාණෙනි ලුණු යනු ඇසට පෙනෙන දෙයක් නේද? දැන් ලුණු කියන එක රූපයක් නේ පේනවා. ස්වාමීනි ලුණු කියන එක පේනවා. හරි මහරජාණෙනි. දැන් ඔබ ලුණු රසය දැනගත්තා නේද? ස්වාමිනි ලුණු රස යනු දිවෙන් දැනගත යුතු දෙයක් නොවේද? එසේ මහරජාණනි දිවෙන් දැනගත යුතු දෙයක්. ඒ කියන්නේ ස්වාමිනි සෑම ලුණු වර්ගයක්ම දිවෙන් දැනගත යුතුද? එසේ මහරජාණනි සෑම ලුණු වර්ගයක්ම දිවෙන් තමයි විශේෂයෙන් දැනගන්නේ. මේ කියන්නේ ලුණු කියවපු ගමන් ඇහැට පේන රූපයක් ඒ තුල තියෙනවා. එහෙමයි ස්වාමී. දිවට දැනෙන රසයක් තියෙනවා. ඒ කියන්නේ එකම දෙයක කොච්චර දේවල් තියෙනවද? එහෙමයි ස්වාමී. දැන් අපි ගත්තොත් මේ අත අත කියන එක අපිට ඇහැට පේන රූපයක්. ඒ එක පැත්තකින් කයේ කොටසක්. එක පැත්තකින් අභ්‍යන්තර රූපයක්, එක පැත්තකින් බාහිර රූපයක්. දැන් මේ ඇහැට පේන බාහිර රූපයක්, කය වශයෙන් ගත්තොත් අභ්‍යන්තර රූපයක්. ඉතින් ඒ නිසා එකම දෙයක එක එක විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා සෑම ලුණු වර්ගයක්ම දිවෙන් තමයි දැනගන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා දිවෙන් නෙවෙයි නම් ලුණු කියන එක දැනගන්න තියෙන්නේ. රජතුමනි ගල් ගෙනියනකොට ලුණු අරන් යනවා මිනිස්සු තියෙනවනේ. ලුණු වාහනයක දාගෙන අරගෙන යනකොට කරත්ත වලින් ඒ ගෙනියන කෙනාට ලුණු රහ දැනෙනවද? ලුණු අරන් ගියා කියලා. නෑ, එයාට දිවටම වැටෙන්න ඕන ලුණු රහ බලන්න. ඊට පස්සේ මහරජාණන් ලුණු විසින්ම ලුණු අරගෙන එන්න බෑ. නමුත් මේ ලුණු භාජන වලට තමා එකට එකතු කර ගැනීමෙන් ගෙනා හැකිය. ඒ ලුණු වර්ගවල වෙනස්කම් නම් ඒ අයුරෙන්ම තිබේ. ලුණු වල බරකුත් තිබේ. මහරජාණෙනි, එතකොට ලුණු තරාදීයි කිරන්ට බැරිද? ස්වාමිනේ ලුණු තරාදීන් කිරන්න පුළුවන්. ලුණු තරාදීන් කිරන්න පුළුවන්. මහරජාණෙනි ලුණු රසය තරාදීන් කිරන්න බෑ. සරාජයෙන් කිරන්නේ ලුණු වල ඇති බර පමණි. දැන් ලුණු වල තියෙන බර සරාජයෙන් කිරන්න පුළුවන් ලුණු රසය කිරන්න පුළුවන්ද? කිරන්න බැහැ දැන් මේ කියන්නේ එකම දෙයක සෑයන තියෙනවා මේවා වෙන් කරන්න අමාරුයි කියලා. අර ඉස්සලා කිව්වේ ඇහැට පේන රූපයක ගොඩාක් දේවල් තියෙනවානේ. නමුත් ඒවා එක එක ප්‍රකට වෙනවා. ලුණු කැටයකින් උට ඇහැට පේන රූපයක් විදිහට ප්‍රකට වෙනවා. ඒ ලුණු දිවේ ගාගත්තට පස්සේ රසයක් විදියට ප්‍රකට වෙනවා. ඒ ලුණු කිරනකොට බරක් විදියට ප්‍රකට වෙනවා. එහෙමයි. එකම එක දේ. එහෙමයි. නමුත් ඔය ඔක්කොම එක තැනක තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පැහැදිලිද? ඒ වගේ තමයි මේ එකම දෙයකින් ගොඩාක් පැතිවලට කැරකෙනවා. මේක සංකීර්ණ දෙයක් මේ ප්‍රමුඛ කාරණාව පෙනී යනවා. ප්‍රමුඛ කාරණාව පෙනී යනවා කියලා. ලුණුවල උපමාවෙන්නේ ස්වාමීනි. ලුණුවල උපමාවෙන්නේ. ඒක එකපාරම නාගසේන මහරහතන් වහන්සේ මේ ලුණු කතාවක් ගන්න. එහෙමයි. ඒක කියවලා බලන්න ඒක හොඳට මේ කතාවේ මොකද්ද මේ අර්ථය කියලා. එහෙමයි. ඉතින් ඒ විදිහට නාගසේන මහරහතන් වහන්සේ අහනවා. අහපු ගමන් ඒක ඒ රාජතුමා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා ලුණු ගැන විස්තර කරපු එකත් එක්ක. නාගසේන මහරහතන් වහන්සේ අහනවා මිලිඳු රජුගේ ස්වාමින් නාගසේනයන් වහන්සේ යම් මේ ආයතන පහ තියෙනවනේ. කිම ඒවා උපන්නේ නානා වූ කර්මයන්ගෙන්ද එහෙම නැත්නම් එකම කර්මයකින්ද? ආන හොඳ කාරණාවක්. මහත්තයා මේ මිනිස්සෙක් ඉපදෙනවනේ. කවුරු හරි මේ මිනිස්සෙක් හරි සත්වෙක් හරි උපදිනවා. ඒ ඉපදෙන සත්වයාට රූ ඇස කන නාසය දිව කය කියලා එකක් තියෙනවා. බාහිරව පේන්න. ඊට පස්සේ මේ ආයතන පහ උපදින්නේ එකම කර්මයකින්ද කියලා මේ අහන්නේ. ඒ කියන්නේ මෙහෙමයි කියන්නකෝ අපි දානයක් දීලා ඒ දානයේ පින්බලෙන් දෙවියෙක් වෙනවා කියන්නකො. එතකොට ඒ දානේ නැමැති පින මුල් කරගෙනමද ඒ දෙවියාට ඇහැ කන නාසය දිව කය කියන ආයතන ලබලා දෙන්නේ. එක පිනක් මුල් කරගෙනද එච්චර ඒවා ලබලා දෙන්නේ. එහෙමයි. දැන් අපිටත් තියෙනවා ඇහැ කන නාසය දිව කය මනස. එතකොට අපි කලින් ජීවිතයේ කරපු එක කර්මයක් මුල් කරගෙනද මේ ආයතන පහම හැදුනේ කියලා තමයි මේ අහන්නේ. මහරජාණෙනි මේ ගැන කොහොමද හිතන්නේ? නෑ ඉස්සලා කියනවා මහරජාණන් නානා කර්මයන්ගෙනුයි ඒ ආයතන පහ උපන්නේ. එකම කර්මයෙන් නෙවෙයි. නෑ රජතුමනි එකම කර්මයෙන් නෙවෙයි. ඇහැට වෙනම කර්මයක්, කනට වෙනම කර්මයක්, නහයට වෙනම කර්මයක්, දිවට වෙනම කර්මයක්, ශරීරයට වෙනම කර්මයක්. මේ උස දිග පළල මහත කටහඬ හැම එකටම වෙන වෙන කර්ම බලපානවා. උපන්නේ ඒක කර්මයකින්. පැහැදිලි නේද? වෙනසක් කළා උපන්නේ වෙන කර්මයකින්. දැන් මෙහෙම හිතන්නකො අශෝකමාලා. අශෝකමාලා ගන්නකොට අශෝකමාලා කලින් ජීවිතේක ඒ කලින් ජීවිතවලදී හරියට පින් කරපු කාන්තාවක්. ඉතින් කලින් ජීවිතයක තමන්ගේ මවුට සැඩොලිය කියලා බැන්නනේ. ඒ වචනේ මුල් කරගෙන ඈ ඉපදුනා සැඩොල් කුලී. එතකොට අර වචනයෙන් බැනපු එක තමයි අර කුලේ හදලා දුන්නේ. නමුත් අශෝකමාලාගේ ලස්සන ඒ ලස්සන යා සංසාරේ ඉවසපු ඒවා. මෛත්‍රියෙන් හිටපු ඒවා. වස්ත්‍ර පූජා කරපු ඒවා. ඒවා මුල් කරගෙන අශෝකමාලාට ලස්සන ලැබුණා. එතකොට අශෝකමාලාට ලැබුණ ස්වාමියා තමයි ශාලි කුමාරයා. රජ කුමාරී. එතකොට රොඩී කුලේ උපන් කෙල්ලට රජ කුමාරයෙක් එක්ක කසාද බඳින කර්මය වෙන එක. තේරුණා නේද? එතකොට ඒ වගේ ඊට පස්සේ එයා ජීවත් වුණේ රජමාලිගාවේද මහමාලිගාවේද නැත්නම් වෙනත් තැනකද කියලා තීරණය කරන්න වෙන මේකක්. සාල්ලි කුමාරයයි අශෝක මාලයි රාජාංගනි පැත්තෙන් ඉඳලා තියෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ ඒ කර්මානුරූපව අර එක එකට වෙන වෙන කර්ම. ඊට පස්සේ රජතුමාට කියන උපමාවක් කියන්න ස්වාමීනි කියලා රජතුමා කියනවා. මහරජාණන් මේ ගැන කුමක්ද හිතන්නේ? එකම කුඹුරක විවිධ වර්ගයේ වී වපුරනවා. බීජ වපුරනවා. ඒ විවිධාකාර බීජයන්ගෙන් හටගන්නේ ඒට අදාළ වූ විවිධ ඵලයන් නේද? එසේ ස්වාමීනි, ඒට අදාළ වූ ඵලයන් තමයි හටගන්නේ. මහරජාණෙනි මෙයත් එබඳු දෙයක්. මේ මේ ආයතන පහ ඇද්ද? ඒ ඒ කර්මයන්ගෙන් ඒට අදාළ විපාක නිසාය ඒ ආයතනයන් ඉපදී තියෙන්නේ එකම කර්මයකින් නොවේ. ස්වාමීනි හරි පුදුමයි කියලා සතුටු වෙනවා. මහතේ බීජ වර්ග ටිකක් අරගෙන මෙහෙම කුඹුරේ දානවා. දානකොට මේ තල, කව්පි, වී ඊළඟට මෙනේරි ඊළඟට කුරහන් ඊළඟට ඔය වාගේ දේවල් එකතු කරලා ඉරිඟු බීජ ටිකක් කුඹරකට දැම්මට පස්සේ ඉරිඟු ඇටෙන් ඉරිඟු පැලයක් පැලවෙනවා. වී ඇටෙන් වී පැලවෙනවා. ඒ වගේ තමයි අම්මා කෙනෙක්ගේ කුසේ කලලයක් උපදිනවා කර්මානුරූපව. එතකොට මව් කුසකට මිනිසෙක් විදියට උපදිනවා කියන ඒ කර්මය මුල් කරගෙන උපදිනවා. ඒ උපන් සත්වයාගේ ඇහැ තීරණය කරන්නේ ඇහැට අදාළ කර්මයෙන්. ඒ කුසේ ඉපදුන කෙනාගේ කන තීරණය කරන්නේ කන මුල් කරගෙන එයා කරපු කර්මයෙන්. ඒ උපන් සත්‍යයගේ නහය තීරණය කරන්නේ එයා නාය මුල් කරගෙන සංසාරේ කරපු කර්මවල. දැන් බුදුරජාණන් වහන්සේට තියෙනවා තුංග සුසාන්තිත නාසය. එයා ලස්සන නාසයක් තිබ්බා. ඒකට උන්වහන්සේ සංසාරේ කරපු කර්ම ටිකක් තියෙනවා. ස්වාමිනේ කියන්න වෙලාවද? දැන් ඒකට මම මතක නෑ. ඒකට ලක්කන සූත්‍රය බලනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ගෝප කුමෝ අබිනීල සුනෙත්තෝ එදා ඉපදුන වහපෙතියෙක් වගේ නිල් පාට නේත්‍ර සංගලක්නේ. උන්වහන්සේ සංසාරේ කවදාහක් කවුරුවත් දිහා රවල බලලා නැහැ. එහෙමයි. වපරසින් බලලා නැහැ. ඇහැ කොණෙන් බලලා නැහැ. අර අපි කියන්නේ අර මේ සමාජචලයට බලනවා. දැන් සමාජ වශයෙන් ගත්තොත් නෝන්ඩියට බලනවා. කියලා එහෙ මොකද සංසාරෙට බලලා නැහැ කෙනෙක් දිහා. තරහසිතකින් බල්ලා නැහැ. දැන් ඔහොම බලනකොට අපේ මේ ජීවිතේම ගත්තොත් අපේ නම් ඒවා දන්නේවත් නැහැ ස්වාමීනි. ඒකනේ. ඒතර ඒ පිනත තමයි බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර දෙක නිල්ම නිල් පාටට හැදෙන්නේ. එහෙමයි ඊට අමතරව මේ නේත්‍ර දෙකේම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඇස් ඉදිරිපිට කවුරුද දැන් දේවදත්ත පොළොව පලානගේ බුදුරජාණන් වහන්සේගේ නේත් සංගලට එන්න කලින්. චින්තිමානිකාව පොළොව පලානගේ බුදුරජාණන් වහන්සේගේ නෙත් සංගලෙන් ඈත් වුණාට පස්සේ කෝකාලික මේ ගෙඩි පුපුරලා මැරුණේ බුදුරජාණන් වහන්සේගේ නිස්සංගලෙන් ගියාට පස්සේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සංසාරේ නේත්‍ර ගලවලා දන් දීලා තියෙනවා මගේ net ඉදිරියේ කාටවත් දුකක් වෙන්න එපා කියලා. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මිනිසයාට හානියක් වෙන්නේ නැත්තේ. ඒ net සංගලෙන් බෝධිය දේශ බලාගෙන හිටපු නිසා තමයි ගොඩාක් මිනිස්සු බෝධියට දුක කියන්නේ. ඒ නේත්‍ර කාන්තිය බෝධියේ පැතිරලා තියෙන නිසා බෝධියේ පිහිට ලැබෙන අයගේ දුක් දුර වෙන නිසා. තේරුණාද? ඒකයි ඒක බලන්න අර කර්මයේ වැඩ කරපු හැටි. එතකොට ඇහැට අදාළ කර්මේ, කනට අදාළ කර්මේ, නාසයට අදාළ කර්මේ. එතකොට දැන් සාමාන්‍ය සමහර විලාවට ඔබ දැකලා නැද්ද අතපය මොකවත් නැතුව නමුත් මේ ලෝකෙ වෙනම වார்த்தාවල් තියෙනවා. එක එක මේ මිනිස්සු ගැන කියන්නේ. අතත් නැහැ කකුලුත් නැහැ. එහෙමයි. නමුත් වාර්තා තියෙනවා. ඒ කියන්නේ අතපයට අදාළ කර්මයෙන් අතපයෙන් ලැබෙන්න ඕන කර්මය අතපය ලැබෙන්න ඕන කර්මයෙන් අතපය නොලැබුණා. එහෙමයි. නමුත් අර මනසෙන් කල්පනා කිරීමේ කර්මය වැඩ කළා. නේද? දැන් සමහර අයගේ කර්මය කියන්නේ බලන්නකො සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. නමුත් ඔහුගේ කටහඬ ලස්සනයි. ඒ කටහඬ ලස්සන නිසා ඒ හඬෙන් ගීත කියනවා. හඬෙන් වැඩ ගන්නවා. එතකොට ඒ හඬ මුල් කරගෙන ඔහුට ජීවනෝපාය දෙනවා. ජීවත් වීම සැපේ ඔක්කොම හඬෙන් දෙනවා. එතකොට ඒ හඬ නැමැති කර්මය ඔහුට උපැද්දවන්නේ සංසාරේ. එතකොට ඒ හඬෙන්නේ ඔහු දැන් ගායකයන්ගේ ජීවිත ගත්තොත් ඉතින් ඒ නිසා හඬකින් කෙනෙක් ජීවත් කරවන්න පුළුවන් හඬකින් කෙනෙක් නසලා දාන්නත් පුළුවන්. ස්වාමීනි අවසරයි අද දවසේ අපි කාලේ නිමාවෙමින් පවතින්නේ. ස්වාමීනි අර මහබෝසතාණන් වහන්සේ ඇස් උගුලලා දන් දෙන අවස්ථාවෙත් මං ඉදිරියේ කෙනෙකුට දුකක් නම් වෙන්න එපා ආදි වශයෙන් ස්වාමීනි මේ මොනතරම් මහබෝසතාණන් වහන්සේගේ හිතේ සත්වකට දයාව තිබුණද කියන කාරණාව ඒ තුලින් තේරෙනවානේ. එහෙමයි ස්වාමීනි. ඒ තුලින් තේරෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණසනේ. සාර අසංකේ කල්පලක්ෂ ගාන පෙරම් ප්‍රලණේ සම්මා සම්බුදු බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ලෝකෙට සිත සලසන්නේ. ඉතින් මේ වාගේ වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන කියන්නකො බලන්න ඔහොම ආපු ගමන. මේ ලෝකෙ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙටම කරුණාව පිණිස දැන් බුදුරජාණන් වහන්සේගේ නිස්සංගලෙන් බලනකොට මහා කරුණාවෙන් උන්වහන්සේගේ නිස්සංගල තෙත් වෙලා තියෙන මහා කරුණාවෙන්. එහෙමයි. ඒතකොට මිලේච්ඡ ජනයා දැන් ලංකාවට වින කරපු මිලේච්ඡ ජනයා ඉන්නවා. ඒ මිලේච්ඡ ජනයා බුදුරජාණන් වහන්සේගේ පිහිට සොයාගෙන වඳින මහා ශෛල ළඟ දිගා වෙලා වඳින මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා දෙසත් අර මිලේච්ඡ ජනයා දෙසත් බුදුරජාණන් වහන්සේ දකින්නේ වපරහැහින් නෙවෙයිනේ. පෙරම් පුරන සංසාරේවත් වපරහින් බල්ලා නැහැනේ. එහෙමයි. සම්මා සම්බුදු වුණාට පස්සේ එක්කෙනෙකුට වෙන විදියයි අනෙක් කෙනෙකුට වෙන විදියයි කෙසේනම් බලන්නද? බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට කරුණාවෙන් බැලුවේ. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ පිළිමයක් හදනවා කියන එක, ඒ වාගේ බුදුරජාණන් වහන්සේ නමකට නිඳා කරනවා කියන එක, ඒ වාගේ බුදුරජාණන් වහන්සේ නමකට අපහාස කරනවා කියන එක, ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට නිඳා කරනවා කියන එක ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පවතින රටක ඒක එහෙම නෑ කියනවා කියන එක බලවත් අපරාධ මහත්ය. උඩ බලාගෙන කෙල ගැහුවාගේ ඒ ඔහු කරා මේක පැමිණෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයත් එක්ක සෙල්ලම් කරන අයට වෙන දේවල් බලන්නකෝ. හරිම භයානකයි. ඒක මෙහෙමයි මහත්ය වෙන්නේ. ඒක සාපයක් නෙවෙයි. ගින්දරට වමනාවක් නැහැ. ගින්දරට පයින් කෙනා පුච්චන්න. නමුත් ගින්දරේ ස්වභාවය පිච්චෙනවා. එහෙමයි. පැහැදිලි නේද? ආ මේ වගේ බුදුරජාන් වහන්සේට කෙනෙකුට දඬුවම් දෙන්න අච්චු දෙන්න කිසිම උවමනාවක් බුදුරජාන් වහන්සේට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට අපහාස නින්දා කරන අයට ඒ පාපය උ කරায়නවා කරන්න දෙයක් අවසරයි ස්වාමීනි. මිලිඳු රාජ ප්‍රශ්නය සදා පිළිසඳර පිණිස අපට තිබුණු කාලය නිමා වුණා. ආරාධිත ප්‍රශ්නය සදහම් පිළිසඳර